සෝනස තව ප්‍රශ්නයක් තියෙනවා දැන් දැන් උදාහරණයක් අපි ගත්තොත් යම් පුද්ගලෙක් සෝවාන් වෙලා නම් ඇත්තටම ඒතර එයා එයාගේ මාර්ගඵලය සත්‍යයක් කියලා ඒ සත්‍යක්‍රියාවක් කරනවා මොකක් හරි දෙයක් වෙන්න කියලා. එතකොට ඒ දේ වුණොත් දැන් එහෙම එයා 10 පාරක් විතර එක එක දේවල් කරලා ඒ දේවල් 10ම වුණොත් එතනින් අදහස් වෙන්නේ එයා ඇත්තටම සෝවාන් වෙලා කියලා. <laughs> එහෙම ප්‍රශ්නයක් කියලා. <laughs> ඒ ඒ වගේ ඒවා එහෙම තීරණය කරන්න බෑ. ඉතින් ඒ කියන්නේ දැන් එයා ඒ කාරණේ විතරක්ම නම් සත්‍යක්‍රියාවට යොදා ගන්න. ඇත්තටම දැන් මාර්ගඵලලාභී කෙනෙක් ඒ සත්‍යක්‍රියා වගේ වට මාර්ගඵලය එච්චර පාවිච්චි කරන්නේ නැහැ. මේ එතකොට දැන් මාර්ගඵලයටපත් වුණා කියන කාරණේ පමණක් නම් ඒ තනත්තා අදිෂ්ඨාන කරන්නේ වෙන කිසිවක් නොවේ නම් ඒක සත්‍යක්‍රියාවක් හැටියට යොදාගත්තොත් ඒ ඒ සත්‍යක්‍රියාව සඵල වෙන්න නම් ඒක සත්‍යක් වෙන්න ඕන. එහෙම නැතුව එයා නැවත නැවත අදිෂ්ඨාන කරනකොට දහවතාවක් අදිෂ්ඨාන කරනකොට ඒ 10ම සඵල වෙන්න විදිහක් නැහැ. එය විතරක් නම් සත්‍යක්‍රියාවට යොදාගන්න. හැබැයි ඒකයි තවත් කාරණා යොදා ගන්න ඕන නම් අපිට කියන්න බෑ අනිත් කාරණාවල සත්‍යතාවයේ මත ඒක එහෙම වුණාද කියලා. ඒ නිසා මේ මාර්ගඵලයටපත් වුණා කියන කරුණ පමණක් නම් සිහි කරන්නේ එය සිහි කරනකොට 10 වතාවක් සිහි කරලා සත්‍යක්‍රියා කළා නම් ඒ 10ම සාර්ථක වුණා නම් එතකොට ඉතින් යම් කිසි විශ්වාසයක් ගොඩනගා ගන්න වෙනවා ඒක නිවැරදි කියලා. එහෙමයි සවනස පැහැදිලි බොහොම පිං. හොඳයි ඊට